අපිට දැනගන්න තියෙන ප්‍රඥාව කියන ක්ෂණ බංගුර දෙයක්. එහෙම ප්‍රමාණකරන්න, මනින්න, කිරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ඒ වෙලාවේ මතුවෙන්න ඕනේ. ඉතින් මේ මෙතන වෙන විදිහකට කියන්න පුළුවන් ප්‍රඥාව කියන්නෙම අවිද්‍යාව නැතිකම විතරමයි වෙන අලුත් අල්ලන්න දෙයක් නැහැ. අවිද්‍යාව තියෙනවනම් ඒක ප්‍රකාශ වෙන්නේ තණ්හාමාන දිටි තුනේ. නැත්නම් ලෝභ දෝෂ මොහොවලි. එහෙම නැතුව වෙනම ප්‍රඥාවක් කියලා එකක් නැහැ. ප්‍රඥාව කියන්නේ තමන්ගේ අවිද්‍යාව මෙච්චරයි කියලා දැනගන්නකම්. ඒක හොඳට පැහැදිලි වෙනවා මේ ගැඹුරෙන් බලනකොට ඔය සලායතන විභංග සූත්‍රයේදී ඒ සරුවචනාංශයේ ඒ ගෙන්නිලා ගෙන්නිලා අන්තිමට සඳහන් කරලා තියෙනවා අවිද්‍ය විද්‍යාව මතයි අවිද්‍යාව පිළිලා තියෙන්නේ කියලා. ඒ දෙක අන්‍යමන්‍ය ප්‍රත්‍ය වෙනවා. Tamange අවිද්‍යාව ප්‍රමාණය දැන ගැනීමටමයි ප්‍රඥාව කියන්නේ. මෙයාගේ පිළිබඳ දැන ගැනීම මගේ ප්‍රඥාව නෙවෙයි. මම දෙයක් දැකපුවාම මෙච්චර විදිහට ඒක අල්ල බදා ගන්නවා මෙච්චරක් එකක ගැටෙනවා මෙච්චරක් එක පිළිබඳ මෝහයි කියලා තමයි ළඟ තියෙන මේ නොදැනුවත්කම තමයි ළඟ තියෙන මේ දේවල් පටලවා ගන්න ගතිය පිළිබඳ අවබෝධය ලැබනකොට ඇඟ කිලිපොළනවා ඇඟ කිලිපොළලා යනවා මේක කවුරුත් කරපු හුනියමකුත් නෙවෙයි තමන් කරගත්ත දේකුත් නෙවෙයි මේක පිළිබඳ දැකීම පහළ වෙනකොට ඒක සම්පූර්ණ අහම්බෙක සිද්ධ වෙනවා ක්ෂණ බංගුරයි ප්‍රඥාව කියන්නේ අවිද්‍යාවේ ප්‍රමාණය දැන ගැනීම මටමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ නිසා සබ්බ පාපස්සා කරනම් කියන එකටයි කුසල සුපසම්පදා කියන්නේ. පින් කරනවා කියලා දෙයක් ලෝකේ නැහැ. පව් නොකර සිටීම. Tamange තියෙන මේ දේවල් අවුල් කරවන්න ගතිය. තමන්ගේ තියෙන මේ පෑදිදියට බොරදිය දමා ගන්න ගතිය. තමන්ගේ ළඟ තියෙන මේ හොද හොද මඩේ දාන ගතියම අපි මේ එක එකනට හේතු කරන්න හදනවා. අතීතයට හේතු කරන්න හදනවා කියන්නේ මොන තරම් මේ වංචනික වැඩක්ද කියන එක තේරෙන පටන් ගත්තාම එක පැත්තකින් බැගෑ පැත්තක් ඇති වෙනවා. ඒක තමයි මහා සංවේගයක් පහළ වෙනවා මේ කවදානම් මේ සංසාරගත සත්‍යය ගොඩ එයිද? ඉච්චර මේ ප්‍රඥාව කියන්නේ එහාට වෙන මේ ක්‍රිස්ටලයිස් කරලා තියාගෙන ඉන්න පුළුවන් දෙයක් ප්‍රඥාව කියලා වෙනම දෙයක් නැහැ. අවිද්‍යාවේ අභාවයමයි. ඊට පස්සේ ප්‍රශ්න කරන්නේ නෝ විද්‍ය අවිද්‍යාව ප්‍රමාණ කරන්නේ කොහොමද කියලා. අවිද්‍යාව ප්‍රමාණ කරන හැටි තමයි සරුවත් නැති තණ්හා මාන දිට්ටි වශයෙන්. එහෙම නැත්නම් ලෝභ දෝෂ මෝහ වශයෙන් පොඩ්ඩක් පෙන්ලා දීලා තියෙනවා. ඒක දන්නවනේ අපි. උදාහරණයක් වශයෙන් කියනවා අප්‍රමාදය කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි ප්‍රමාදයේ නැතිකම. ප්‍රමාද නොවීම කියලා තමයි අප්‍රමාදයට අර්ථකථනයක් දෙන්න තියෙන්නේ. නැත්නම් වර්තමානයේ කියන එක පෙන්නන්න කියන්න තියෙන්නේ ඊයේත් නෙවෙයි හෙටත් නෙවෙයි කියයි. නමුත් වර්තමානයේ අල්ලලා මට ගෙනත් දීපන් කිව්වොත් අපිට බෑ. ඒක ගෙනත් දෙලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපිට පෙන්වන්න පුළුවන් ඒක කැරිච්ච වෙලා තමයි ඊයේ කියන්නේ. ඊයේ කියන්නේ වර්තමානයේ නෙවෙයි. හෙට නෙවෙයි. ආන්නේ විදිහට මේ සත්‍ය ළඟට එනකොට ව්‍යාකරණය සහ භාෂාව අසරණ වෙනවා. ව්‍යාකරණය සහ භාෂාව අන්තභාගයට වැටෙනවා. කියාගන්න බැරුව යනවා. ඒ නිසා අනිර්වචනීයයි කියලා තමයි බුදුහාමුදුරු කියන්නේ. නමුත් අපි කිය අනිර්වචනීයෝදේ නිර්වචනය කරන්නේ ඊට ප්‍රතිපක්ෂ ධර්මයේ නිර්වචනය කිරීමයි. විද්‍ය අවිද්‍යාව නිර්වචනය කිරීමෙන් ඒකේ අභාව ප්‍රඥප්තිය තමයි විද්‍යාව කියලා කියන්නේ. මෙතෙන් යනකොට අපේ මේ සාමාන්‍ය භාෂාව කතා කරන දේවල් ඒ ඒ ව්‍යාකරණේ ඒ මේ භාෂාවේ තියෙන ව්‍යංජන අනුව්‍යංජන සීරම අසරණ වෙනවා. ඒ නිසා යමක් භාෂාවට නැංගුවේ හැකිනම් ඒක පරමාර්ථ වශයෙන් කියන්නේ සත්‍ය නෑ එතන. යමක් භාෂාවට නැංගුවේ හැකිනම් ඒක නෙවෙයි සත්‍ය කියන එක ඒක දී යති සාධකයක්. හැබැයි සත්‍යයට මඟ පෙන්නනවා. ඒක නිකන් උපමාවකට මේ සෙන් බුද්ධ ධර්ම කියනවා. මෙතන හඳ පායලා තියෙනකොට ගුරුනාංශ කියනවා ගෝලයට කතලා මෙන්න හඳ කියලා. ඒ ගුරුනා ගෝලයා මේ ඇඟිල්ල උඩ බලලා කියන ඔක්කො මෙතන හඳ නැහැ. ඉතින් මෙයා මෙයා තර්ක කරනවා ගුරුවරයාගේ ඇඟිල්ල කෙලවර බලලා. එයා දන්නේ ඒක දිගේ ඉදිරියට යන්න ඕනේ. හඳ බලන්න ගුරුවරයා කරන්නේ දැක්වීමක් පමණයි කියලා. ඒකත් එයාගේ විද්‍යාව මේ තර්ක ශාස්ත්‍රය සහ අක්ෂර ශාස්ත්‍රය සහ භාෂාව දිගේ අන්තිමටම ගිහිල්ලා ඇඟිලි තොට දිහලා බලන කෙනා ගුරුවරයා බොරුන කියන්නේ මේ කෙලවරේ හඳ නැහැ එයා දන්නේ ඒක දිගට තමන් කළ යුතු ප්‍රක්ෂේපණය කර ගන්න දන්නේ ඒක නිසා බුදුජානනාංශමේ බබාගේ භාෂාවෙන් තමයි මේක කියලා දීලා තියෙන්නේ ඒක දිගේ අපි කළ යුතු යමක් තියෙනවා. අපි ඒ ඒ දිගේ වේගයේ දිගේ පනින්න ඕනේ. ඊට පෙන්නලා පස්සේ තමයි අපි කියලා සත්‍යය හැප්පෙන්නේ. නැත්තම් ඥානෙ හැප්පෙන්නේ.